ධර්මානුශාසනාව පවත්වන අද දේශකයන්න් වහන්සේ පනමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමින්දයන් වහන්සේ දේශකයන්න් වහන්සේ নমස්කාර පූර්වකව ඊතා ගෞරවයෙන් අපි පිළිගන්නවා සාදු සාදු පින්වත්නි බෞද්ධ ගුවන්විදුලි ධර්මදේශනාව සඳහා අද සම්පූර්ණ දායකත්වයක් ලෙසින් දායක පිරිස නුගේගොඩ සුබද්දාරාම පටමගේ අංක 18න් එක නිවසේ පදිංචි දහරා චන්ද්‍රසේන මහත්මිය සහ ඩික්සන් උක්පත්ත මහතා ඇතුළු සහෝදර පවුලේ ඥාති පිරිසයි සම්පූර්ණ දායකත්වය අද ලබා තිබෙන්නේ බෞද්ධ ගුවන්විදුලි දායකත්වය සඳහා දායකත්වය ලැබූ පින්නතුන් වගේම බෞද්ධ ගුවන්විදුලියට සවන් දෙන සියලුම දෙනාට අපි ආරාධනය කර සිටිනවා ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියන හැටියට සාදු සාදු අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්සේ නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස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 බුද්ධං සරණං ගච්ඡාමි තියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි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 සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ඡපමා දඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වීරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි උතුම් තිසරණ සහිත වූ මේ උතුම් තිසරණය සහිත වූ පංචශීල සමාදානය පංචශීල සමාදානය මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම මාර්ගඵල නිවන් අවබෝධ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 පින්වත්නි උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය තමන්ට නුවණින් විමස ගන්නට පුළුවන් විදිහකට ශ්‍රවණය කරලා මනුස්ස ජීවිතයක් ලැබපු අපි ඒ ධර්මයට අනුකූල විදිහට අපේ මානසිකත්වයේ තුල අපේ සිත් තුල තියෙනා වූ ඒ අකුසල චෛතසිකයන් ක්ලේශ ධර්මයන් සෝදාහරින්ට පුළුවන් නම් ඒක තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණු එකේ තියෙන වටිනාම දේ වෙන්නේ පින්වන්දි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙච්ච කාලයක ඉපදුණු අපි නිතර නිතර උත්සාහ දරන්න ඕන නිතර නිතර වීරිය කරන්න ඕන ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් අසා දැනගෙන ඒට අනුකූලව අපේ සිත සකස් කර ගැනීම බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළුණු කාලයක මනුස්ස ලෝකේ ඉපදුණු අපිට විශාලම ධනයක් රැස් කරගන්න පුළුවන්කම උන්වහන්සේ දේශනා කරනවා. එහෙමනම් එවන් කාලයක ඉපදුණු අපිට හිස්සතින් දිලින්ද විදියට මිය පරලෝ යන්නේ නැතුව පොහොසත් භාවයකටපත් වෙන්න පුළුවන් කමකුත් උන්වහන්සේ දේශනා කරනවා. උන්වහන්සේ අහනවා එක් වතාවක පින්වත් මහණෙනි යම් කිසි ගිහි මිනිසෙකුට දිලින්දෙක් වෙලා උපදින්න ලැබුණොත් උන්වහන්සේ අහන එක සැපක්ද දුකක්ද කියලා. දිලිඳු පුජ්‍යලයක් වෙලා උපදින්න ලැබුණොත් අපි දන්නවා ඒක බොහොම දුකක්. ඒ වගේම උන්වහන්සේ ආනෝ මහණෙනි මේ දිලිඳු මිනිස්සයට ජීවත් වෙන්න හරියමයි යමක් නැති වෙනකොට එයා කුමක්ද කරන්නේ? එයා ණයක් ගන්න වෙනවා. එවන උන්වහන්සේ ආනෝ මහණෙනි දිලිඳු මිනිසයා ජීවත් වෙන්න අපහසු නිසා එයා ණයක් ගන්නවා. ඒ ණයක් ලබා ගැනීම සපද්ද දුකද්ද කියලා අහනවා. අපි දන්නවා ණයක් ලබා ගන්න එකත් කොමක්ද දුකක්. බුදුරජාණන් වහන්සේ අහනවා ඊළඟට තවත් ප්‍රශ්නයක් මහණෙනි මේ දිලිඳු මිනිසෙට ජීවත් වෙන්න බැරි නිසා ණයක් ගත්තා. හැබැයි මේ ගන්න ණයට පොලි එකතු වෙනවා. එහෙම වුණොත් උන්වහන්සේ අහනවා මහණෙනි මේ දිලිඳු මිනිහා ගන්න ණයට පොලි එකතු වෙනවා. ඒක සැපක්ද දුකක්ද කියලා අහනවා. ඒකත් දුකක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මේ පුද්ගලයා ඒ ගත්ත පොලිය මේ පුද්ගලයා ගත්ත ණයවල පොලිය ඉල්ලනවා ඒක සැපද්ද දුකද්ද කියලා අහනවා. එයත් දුකක් කියනවා. එතකොට ඒ වගේම ඒ පොලිය දෙන්න විදිහක් නැති වෙනකොට පස්සෙන් පන්න පන්න එලවනවා. මහන්නේ මේක සැපක්ද කියලා අහනවා. ස්වාමීනි ඒකත් බොහොම දුකක් කියනවා. අවසානයේ මහණෙනි මේක ගෙවා ගන්නට බැරි වෙනකොට මෙයා අල්ලලා හිරේ විලංගුවේ දානවා කියනවා. එහෙම හිරේ විලංගුවේ දාන්නට ලැබුණොත් උන්වහන්සේ අහනවා මහණෙනි ඒක සැපක්ද දුකක්ද කියලා. ඒකත් දුකක්. ඔන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය කාරණා ටික අහන මහා සංඝරත්නයේ දැන් ඔබටත් නුවණින් විමස ගන්න මේ උපමා වශයෙන් උන්වහන්සේ දේශනා කරන දේවල් නුවණින් විමසගත්තොත් අපේ ජීවිතයත් යම් වෙනස් කර ගැනීමකට පුළුවන්කමක් ලැබෙයි. බලන්න උන්වහන්සේ අහන පළවෙනි කාරණාව තමයි යම් කිසි පුජ්‍යලෙක් දිලින්දෙක් වෙලා උපදින එක සැපද දුකද කියලා. ඔයගොල්ලෝ දන්නව නේද? දිලින්දෙක් වෙලා උපදින එක දුකයි. ඊළඟ කාරණාව අහනවා මේ දිලින්දු මිනිසයා ජීවත් වෙන්න ණයක් ගන්නවා. ඒ සැපක්ද දුකක්ද කියලා අහනවා. ඒකත් ඒකත් දුකයි. ඒ ගත්තු ණයට පොලි එකතු වෙනවා. ඒකත් දුකයි. ඊට පස්සේ උන්වහන්සේ අහනවා මේ මිනිස්සෙගෙන් පොලිය ඉල්ලලා පණිවිඩය වෙනවා. ඒව ගෙවන්න කියලා. එහෙම පණිවිඩය වෙන එක සපද දුකද්ද? ඒකත් දුක. දැන් දිලිඳු මිනිස්සයනේ ණය ගත්තේ. ජීවත් වෙන්න විදියක් නැති නිසා දැන් පොලිය දෙන්නත් බෑ. ඊට පස්සේ ඒ පොලී මුදල් ඉල්ල පස්සෙන් පන්න පන්න එලවල එනවා මේක සැපක්ද දුකක්ද කියලා අහනවා. ඒකත් දුකක් කියනවා. මේ ගෙවා ගන්න බැරි වෙනකොට මේගොල්ලෝ අල්ලලා හිරේ විලංගුවේ දානවා කියනවා. මහන්නේ ඒක සැපක්ද කියලා අහනවා. ඒකත් දුකක් කියනවා. ඔන්න දැන් කල්පනා කරන්න පින්වත්නි ඔන්න ඔය කාරණා ටික. උන්වහන්සේ දේශනා කරන්නේ මහන්නේනි ගිහි පුද්ගලයෙකුට දිලින්දෙක් වෙලා උපදින එක දිලිඳු මිනිස්සෙක් යමක් කමක් නැති මිනිස්සෙක් කියලා උපදින එක සැපද දුකද කියලා. දැන් ඕගොල්ලෝ කල්පනා කළොත් ඕගොල්ලෝ දිලිඳුයිද පොහසත්ද? මොකක්ද ඕගොල්ලන්ගේ උත්තරේ හිතෙන්නේ? පොහොසත්ද දිලින්දුද? ඕගොල්ලන්ට හිතාගන්න අමාරුයිනේ. පින්වත්නි බොහෝ දෙවිය ඉන්නේ සාමාන්‍යයෙන් දුප්පත්ම දුප්පත් අපේ වචනයෙන් අර සාමාන්‍යයෙන් කියනවා නැතිම හිඟන්නු අතලොස්සයි ඉන්නේ බොහෝ සත් අය. නේ ඇයි ඒ 14ක් වෙලා තියෙන්නේ දැන් ඔන්න බලන්නකෝ බුදුරජාණන් <coughs> බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින්වත්නි දිලිඳු මිනිස්සය කියලා <coughs> කාටද ශ්‍රද්ධාව ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග පඤ්ඤා ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා ඒව නැත්නම් <clears throat> එයා දිලින්දෙක් එතකොට ඔබ කල්පනා <clears throat> කරගන්න ඔබ දිලින්දුද පොහොසත්ද කියන එක නේ දැන් ඔබ ළඟ ශ්‍රද්ධාව තියෙනව නම් පොහොසත් සීලය තියෙනව නම් පොහොසත් ශ්‍රුතය තියෙනවා නම් පොහසත්. දීම කරනවා නම් පොහසත්. ප්‍රඥාව තියෙනවා නම් පොහසත්. දැන් ඔබට දිලිඳුද පොහසත්ද කියන විටම ගියේ අපේ තියෙන වත්කම්, මිල මුදල්, ඉඩම් කඩම්, යාන වාහන ඒව තුලට. පින්නනි සම්මත ලෝකයේ ඔබ කෝටිපතියෙක් වුණත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව ඔබ හිඟන මිනිස්සෙක්ම වෙන්න පුළුවන්. ඇයි ඔබ ළඟ ශ්‍රද්ධාව නැත්නම් දුප්පත්. සීලය නැත්නම් දුප්පත්. ශ්‍රුතය නැත්නම් දුප්පත්. ත්‍යාගය නැත්නම් දුප්පත්. ප්‍රඥාව නැත්නම් දුප්පත් වෙනවා පින්වත්. එහෙමනම් දැන් අපි දුප්පත් පොහොසත් අපි සම්මතය තුල බෙදන්නේ යමක්කමක් තියෙන දේ අනුව. එහෙනම් දැන් ශ්‍රද්ධාව කියලා කියන්නේ කුමක්ද? දැන් ඔබ පොහොසත්ද නැද්ද බලන්නකෝ. ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි ශ්‍රාවක මහා සංඝරත්නයේ කෙරෙහි තියෙනා වූ අචල ශ්‍රද්ධාව අචල පැහැදීම එවැනි වෙනස් නොවන පැහැදීමක් ඔබ සතු වෙලා තියෙනව නම් පින්වත්නි අන්න පොහොසත් වීමේ ප්‍රධානම දේ හැබැයි ඔබට බුදුරජාණන් වහන්සේ කෙරේ ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි පැහැදීමෙන්ට බෑ ධර්මය දන්නේ නැත්නම් ඒ නිසා මතක තියාගන්න බුදුර ඒ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයක් ඔබ සතු වෙලා තියෙනවා නම් ඔබ බොහෝම ධනවත්. ඒ වගේම පින්වත්නි ඔබ සතු සීලයක් යම් සීලයක් ඔබ රකින්න පුළුවන් නම් ඔබ ධනවත්. දැන් සීලය නිවනට අරමුණු සීලයක් ඔබ රකින්න පුළුවන් නම් පුදුම විදිහේ පොහසත් භාවය. ඒ නිසා කල්පනා කරන්න ඔබ සිල්වන්ත නම් පොහසත්. හැබැයි සීලය කියන විට මතක තියාගන්න එපා. පසළොස්වක පෝයක් දවසට ඇවිල්ලා කයයි වචනයයි සංවර කරනවා කියලා මාසෙට දවසක් එතෙන්ට ඇවිල්ලා කටවහගෙන කය සම්වර කරන් ගියාට සම්මත ලෝකය තුල එය යහපත් දෙයක් වුණත් එය නිවන් දකින්න හේතුවක් නම් වෙන්නේ නැහැ. ඒ නිසා අපි සීලයට මතක තියාගන්න ඕන කයයි වචනයයි අසංවර වෙන්නේ හිත අසංවර වීම නිසා. එහෙනම් හිත සංවර කරගත්තොත් කය වචනයත් සම්වර වෙයි. එහෙම වුණොත් ඒ සීලය අපිට බොහොම ධනවත් සීලයක්ම වෙන්න පුළුවන්කම තියෙනවා පින්නවා. ඒ නිසා අන්න එවැනි සීලයක් තමයි අපි රකින්න ඕන. අපි එහෙනම් සතෙක් නොමරනව නම් සිල් ගත්තයි කියන නිසා නොමරනව නෙමෙයි. අපේ හිත තුලින්ම නොමරන චේතනා පහළ නොවෙන්නුන ඇතුළෙන්ම සතා නොමරන්නා වූ චේතනා පහළ වෙනවනම් තමයි වටින්නේ නැතු මෙහෙන් අතින් පයින් ගහලා මරණ එක නතර කරන එකම නෙමෙයි. එයත් හොඳයි. නමුත් ඇතුළෙන්ම උත්පාදනය වෙන එකම විතර්ක වෙන තැනින්ම නතර කරගන්න පුළුවන්කම තියෙනවනම් ඒක මනා ලෙසම පිරිසුදුයි. එහෙනම් ශ්‍රද්ධාව තියෙන්න ඕන, සීලය තියෙන්න ඕන, ශ්‍රුතය ඇසු පිරූ දේ තියෙන්න ඕන. ඒ ඇසු පිරූ දේ කියනකොට පින්වත්නි එතන මේ নানা ප්‍රකාර විවිධ අහපු කියපු දේවල් නෙමෙයි. සුභාසිතේ අහලා තියෙන්න ඕන. බුද්ධ වචනේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා කෙලෙස් සංසිඳ වෙන නිවනට හේතු වන්නා වූ ආන්නේ දේශනා කරන චතුරාර්ය සත්‍ය ධර්මයේම අහලා තියෙන්න ඕන. වෙන කතා අහලා හරියන්නේ නැහැ. එහෙම ශ්‍රුතයක් තිබුණොත්, එහෙම අහලා තිබුණොත් තමයි අපිට රැකවරණයක් තියෙන්නේ. ආන්න එහෙනම් ඒක තමයි ශ්‍රුතය කියන්නේ. එහෙනම් අහන්නම ඕන චතුරාර්ය සත්‍ය ධර්මය. පංච උපාදානස්කන්ධ. අනිත්‍ය දුක්ඛ අනාත්මය. ඒ වගේම පටිච්චසමුප්පාදයේ මේන්න මේ කාරණා ඉස්මතු වෙන විදිහේ ධර්මයක් අසාගත්තොත් ඒක අන්න අපිට සුතමේ වශයෙන් බොහොම වැදගත් වෙනවා. ඒ වගේම ශ්‍රද්ධා සීල සෘත ත්‍යාග. ත්‍යාගය කියන්නේ කුමක්ද පින්වත්නි? දීම කරන්න ඕන. දීම. දැන් සාමාන්‍යයෙන් අපි දීම නම් කරනවනේ දෙනවනේ. අපි දෙන දෙයේදී කරන්නේ කුමක්ද? දෙනවා කියන්නේ අතහරිනවා. අතහරන තැන්දී අපහත් අපි අතහරිනවා. අතින් අල්ලගත්ත දේවල් නම් අතහරිනවා. හැබැයි මතක තියාගන්න අතින් අල්ලගත්ත දේවල් පමණක් අතහැරලා හරියන්නේ නැහැ. ඒ දීමේදී තියාගේ දීමේදී අතහැරීමේදී හිතින් අල්ලගත්ත දේවලුත් අතහරින්නකෝ. අපිට අතින් අල්ලගත්ත දේවල් අතහරින එක ප්‍රයෝජනවත් වෙන්නේ නැවත ජීවිතයක පැවැත්මක් සඳහාමයි. හැබැයි සිතින් අතහරින දේවල් අපිට බොහොම ප්‍රයෝජනවත් කරගන්න පුළුවන් සංසාර දුක නිවා ගන්නම. අතින් අතහරින ඒවත් එහෙම වෙනවා. නමුත් ඒව තුල අපිට ප්‍රබලව හිතෙන්නේ නැවත උප්පත්ති ගැනමයි. ඒ නිසා කල්පනා කරන්න පින්වන්නේ ත්‍යාගය දීමේදී, නික්කම්මේ අතහැරීමේදී දෙනවා කියන්නේ අතහරිනවා. අතහරින අවස්ථාවේදී අතින් අල්ලපු දෙයත් අතහරින්න බලන්න, හිතින් අල්ලපු දෙයත් අතහරින්න බලන්න. එහෙම වුණොත් තමයි යන්න ඒකත් පරිපූර්ණ ස්වභාවයක් වෙන්නේ. ඔය ත්‍යාගය කියන එකේදී, අතහැරීම කියන එකේදී අපි දන් දීම පැත්ත විතරක්ම හිතන්න එපා. දන් දීම පැත්ත විතරක්ම හිතන්නේ නැතුව ඒ දන් දීමත් කරන්න ඒකත් බොහොම වටිනවා. හැබැයි අපේ සිතට පින්වත්නි අකුසල චෛතසිකයක් ආපු වෙලාවක එය අතහරින්න පුළුවන් නම් ද්වේෂ සිතක් ඇවිල්ලා ගිනි ගන්න වෙලාවකදී එය අතහරින්න පුළුවන් නම් ආන්න ඒක බොහොම වටිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පඤ්ඤා කියලා කියන්නේ පින්වත්නි ප්‍රඥාව කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම. ඒ කියන්නේ කුමක්ද? දුක කියන්නේ කුමක්ද කියලා දැන ගැනීම, දැක ගැනීම. දුක ඇති වෙන්නේ කොහොමද කියලා දැන ගැනීම, දැක ගැනීම. දුක නැති කරන්නේ කොහොමද කියලා දැන ගැනීම, දැක ගැනීම දුක නැති කරන්නා වූ මාර්ගය කොහොමද කියලා දැන ගැනීම දැක ගැනීම මෙන්න මේ චතුරාර්ය සත්‍ය මේ ආර්ය සත්‍ය හතර දැන දැක ගැනීම තමයි පින්වත්නි ප්‍රඥාව කියන්නේ. එහෙනම් ඔන්න දැන් ඔබට තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් තියෙනව නම් සීලයක් තියෙනව නම් දීමක් අතහැරීමක් කරන්න පුළුවන් නම් අහපු දේවලුත් තියෙනවා නම් බුද්ධ වචනයට අනුකූල අහපු දේවලුත් තියෙනවා නම් ශ්‍රොතමේ දෙයක්. චතුරාර්ය සත්‍ය අවබෝධයේ ප්‍රඥාවකුත් තියෙනවා නම් පින්වත්නි ඔබ තරම් පොහොසතෙක් ලොවේ නෑ. හොඳම පොහොසත් අය පින්වත්නි එහෙනම් අපි ඕන් ඔය කාරණා පහ ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා හැබැයි පින්වත්නි බලන්න ඔය දේශනාව සම්මත ලෝකයටද දේශනා විය හැකියි. පරමාර්ථ කාරණාද අපිට මතු කරගත හැකියි. දැන් ඔබ කල්පනා කළොත් පින්වත්නි ඔය කාරණා පහම ඔය පහම කියලා කියන්නේ පින්වත්නි එක්ව එකම දෙයක් තුල වැඩෙන්න පුළුවන්. දැන් ඔබට චතුරාර්ය සත්‍ය ධර්මය අහන්න ලැබුණොත් ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේම අහන එකම ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අහන එකම ශ්‍රුතයයි. එතකොට ඒ චතුරාර්ය සත්‍ය ධර්මය ඇහිීමම තමයි නුවණින් විමසීමයි ප්‍රඥාව. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඇසල නුවණින් විමසීමම කියන්නේ ඒකමයි සීලය. එතකොට සීල් රැකෙනවනේ. එතකොට ඔබ චතුරාර්ය සත්‍ය ධර්මයේ දැන දැක ගත්ත කියන්නේම ශ්‍රද්ධාවන්තයි. ඒ කියන්නේ ඔබට අතහැරීමත් කළ හැකි. ඔබට එක කරුණක් ඔතනින් ශ්‍රුතය විතරක් දිනු කරන්න පුළුවන් නම් නැත්නම් ප්‍රඥාව විතරක් කරගන්න පුළුවන් නම් ඔය කාරණා සියල්ල වැඩිනවා පින්වත්නි. එහෙනම් ඔබට කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා චතුරාර්ය සත්‍ය ධර්මයේ අහසාගත්තොත් ඔය කාරණා සියල්ල සම්පූර්ණයි. ඔබ පොහසත්. අන්න එහෙම වුණොත් පොහසත්. එහෙම නැති කෙනාට තමයි බුදුරජාන් වහන්සේ කියන කවුරුන් කියලාද? දිලින්දු මිනිස්සයා දිලින්දා. දිලින්දා. එතකොට එහෙමනම් හැබැයි මතක තියාගන්න ඔබට ශ්‍රද්ධාව එන්නේත් සිල් රැකෙන්නේත් අතහැරීම සිදු කරන්නේත් ශ්‍රුතේ ලැබෙන්නේත් ප්‍රඥාව ලැබෙන්නේත් හොඳට මතක තියාගන්න කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මතක තියාගන්න කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා සද්ධර්මයක් අහන්න ලැබුණොත් විතරමයි වෙන සම්මත ලෝකය තුලටත් ඕනිකන් කතා කරන්න පුළුවන්. නමුත් ඒක තුල නම් ඔබට ලොකු ධනයක් මුණ ගැහෙන්නේ නැහැ. එහෙනම් ඔන්න ඔය කාරණා පහ නැතිනම් මෙයා දිලිඳු මිනිස්සෙක්. දැන් ඔබ පොහොසත්ද දිලිඳුද? දිලිඳු තමයි ඉතින්නේ. දිලිඳුයි. ඒ නිසා වහාම එහෙනම් කල්යාණ මිත්‍රේ මුණ ගැහෙන්න. ඒක තමයි කළ යුතු පළවෙනිම කාරණේ. එතකොට පින්වත්නි ඒ කල්යාණ මිත්‍රය මුණ ගැහුනොත් අපිට පොහොසත් වෙන්න පුළුවන්. දිලිඳු මිනිස්සය දැන් ඔන්න ශ්‍රද්ධා සීල සුත තියාග ප්‍රඥා නැති මිනිස්සය දැන් එයා බුදුරජාණන් වහන්සේ දේශනා කරන දිලින්ද ජීවත් වෙන්න ක්‍රමයක් නැති වෙනකොට ණයක් ගන්නවා. ණයක් ගන්නවා. ඒකත් සැපද දුකද? දුකයි. ඒ ණය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි ශ්‍රද්ධාව නැති, සීලය නැති, ශ්‍රුතය නැති, ත්‍යාගය නැති, ප්‍රඥාව නැති මිනිස්සයා මහණෙනි කයෙන් වැරදි කරනවා අර දැන් ඒ දේවල් මොකුත් නැහනේ ඒ නිසා කයෙන් වැරදි කරනවා වචනයෙන් වැරදි කරනවා මනසින් වැරදි කරනවා දැන් ඔබ දන්නවද කයින් කරන වැරදි කයින් කරන වැරදි තියෙනවා ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාම සේවනය. වචනෙන් කරන වැරදි තියෙනවා බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම. සිතෙන් කරනවා අවිජ්ජා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. දැන් එතකොට මෙන්න ශ්‍රද්ධා සීල සුත තියාග ප්‍රඥා නැති පුද්ගලයා දැන් කුමක්ද කරන්නේ මෙන්න මෙයා දැන් කයෙන් වැරදි කරනවා වචනෙන් වැරදි කරනවා මනසින් වැරදි කරනවා ඒනේ වැරදි කිරීම තමයි පින්වන්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කුමක් කියලාද ඒක දේශනා කරනවා පින්වත්නි බුදුරජාණන් වහන්සේ ණය ගැනීම. දැන් ගන්නවද ණය ඕගොල්ලෝ? ටිකක් දුප්පත් වුණාම අල්ලපු ගෙදරට ගිහිල්ලා හරි ගෙදර මහත්තයා එක්ක හරි ඥාති හිතයිසී කෙනෙක් එක්ක හරි ණයක් එහෙම ගන්නෙ නැද්ද? බොරු කියන්නේ නැද්ද? හොරකමක් එහෙම කරන්නේ නැද්ද? නැද්ද? කෙරෙනවා. එතකොට පින්වත්නි ඒක බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඔන්න ණය ගන්නවා. ණය ගන්නේදී ලිඳුණු නිසා. ඊට පස්සේ පින්වත්නි බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි මෙයාට ඒ ණයට පොලියත් එකතු වෙනවලු. පොලිය. ඒ පොලියේ එකතු වෙන්නේ පින්වත්නි මෙයා දිලිඳු නිසා ඒ කියන්නේ ශ්‍රද්ධා සීල සුතත්‍යාග ප්‍රඥා නැති නිසා කයෙන් වචනයෙන් සිතෙන් වැරදි කළා දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මෙයා පොලී එකතු කරගන්නවා ණය ගත්තා දැන් පොලීය තමයි එයා වචනෙන් වැරදි කරනවා කියනවා පින්වත්නි කාටවත් අහුවෙන්න එපා කියලා. කයෙන් වැරදි කරනවා කියනවා කාටවත් අහුවෙන්න එපා කියලා. සිතෙන් වැරදි කරනවා කියනව කාටවත් අහුවෙන්න එපා කියලා. දැන් බලන්න ඇත්තටම පින්වත්නි අපටද ශ්‍රද්ධාව සීලය සෘතය ත්‍යාගයේ ප්‍රඥාව නැති වුණොත් දැන් අපි බොරු කියනව නම් අහුවෙන්නේ නැති වෙන්න බොරු කියන්නේ නැද්ද? සමහර විටේ කියනවා මේක මේ මං කිව්වා කියලා එහෙම කියනවත් එපා කී කී කියනවා අවහුණ තන බොරුව කියනවා කේලම කියනවා පරස වචන කියනවා හිස් වචන කියනවා හොරකම් කරනවා ඒ කටයුතු කරනවා අනුන්ට අහුවෙන්න එපා කියලා ඒ දේ කරනවා අහුවෙන්න එපා කියලා ඒ දේ කරන්නේ ගත්ත ණයට පොලි එකතු කරනවලු දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ පොලියවත් එකතු කරන්නේ නැද්ද කෙලවරක් නැති පොලියක් ස්ටෝක් වෙලා ඇති ණයකුත් ඇති. ඔය ණය ගෙවන්න ඔය ණය ගෙවන්න වෙනවා පින්වත්නි. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි දැන් මේ දිලිඳු මිනිස්සෙට ණය ගෙවන්නත් බෑ පොලිය ගෙවන්නත් බෑ නමුත් දැන් අන්න පොලී මුදල් ඉල්ලලා එවනවා පණිවිඩයක්. දැන් ඔයගොල්ලන්ට පණිවිඩ එහෙම ලැබිලා තියෙනවද? ලැබෙන්නේ නැති නමුත් දන්නේ නැහැ නේ ඒ පොලියේ ඉල්ලලා එන පණිවිඩය තමයි පින්වත්නි ඔබ කොතනකට හරි ගිහිල්ලා ඉන්න වෙලාවක සිල්වත් ගුණවත් අය කියනවා මේන්න මේ දේවල් කරොත් මේ දේවල් කරොත් සතර යන්න වෙනවා දඬුවම් විඳින්න ලැබෙනවා මෙහෙම කිය කිය ඒවා හෙලා දැකලා කතා කරනවා තව තව උදවිය ගැන හොඳ කියනවා. බලන්න කොච්චර හොඳද මේ වගේ සිල් ගුණයක් රකින්න නැත්නම් මෙහෙම කියලා සිල්වත් ගුණවත් අය කතා කරනවා තැන් තැන්වල. එතකොට අන්න ණයගත්තු දිලිඳු මිනිස්සයා දුප්පතා ණයගත්ත පොලියත් එකතු කරගත්තා. දැන් කයෙන් වචනෙන් හිතෙන් වැරදි කරා දැන් ඊළඟට කයෙන් වචනෙන් සිතෙන් වැරදි කරා අහුවෙන්න එපා කීකේ හිතාගෙන කරා දැන් මෙන්න දෙයනේ තැනකට ගිහින් ඉන්නකොට එතන කට්ටිය කියනවා අයියෝ බොරු කිව්වොත් මෙන්න මේ මේ විපාක ලැබෙනවනේ. ඒගොල්ලෝ උපදිනවනේ මේ මේ තැන්වල ගිහිල්ලා. හොරකම් කළොත් මෙහෙම වෙනවා කියලා දැන් ඔන්න කියනකොට පින්නන්නේ අරයාගේ හිත එයාට දැන් දැනුම් දෙන්නේ නැද්ද සංඥාවක් ලැබෙන්නේ නැද්ද? දැන් අර පුද්ගලයාත් එක්ක හිටියට ඒ මනුස්සයා සත්ගුණවත් මනුස්සයා මේකේ යථාර්ථය කතා කරනකොට අරයාගේ හිතට වදිනවා. දෙවියනේ මමත් බොරු කියනවනේ කේලම් පරස වචන කියනවනේ සොරකම් කරනවනේ එක එක වැරදි දේ කරනවනේ කියලා අන්න එයාගේ හිතට දැන් එයාට වද දෙනවා ඒක තමයි කියනවා මහණෙනි පොලිය ඉල්ලලා පණිවිඩය වෙනවා දැන් ඇත්තටම ওই පණිවිඩය නම් ලැබිලා තියෙනවනේ නේ සමහරලා කොතන හරි ඕගොල්ලෝ කියපු දෙයක් හරි තව තැනක් කතා කරනකොට ඔය කියපු කෙනා වුණොත් මම බලා ගන්නම්කෝ කියලා හරි කියනකොට ඔබ කියපු එකක් තිබුණොත් ඒ ළඟ හිතට පුදුම බයක් හිතෙනවනේ. අන්න පින්නන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පොළී ඇILLල පණිවිඩේ වෙනවා කියලා කියන්නේ ඕක. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා මහණෙනි මේ දිලිඳු මිනිස්සයා ජීවත් වෙන්න බැරි නිසා ණයක් ගත්තා. ඊට පස්සේ ඒකට පොලියත් එකතු වුණා. දැන් පොලියත් ගෙවා ගන්න බැරි වෙනකොට දැන් මෙයා ඇත්තටම කොහොමද ඇත්තේ? තැන් තැන් වල දැන් සම්මත ලෝකයේ ඔබ ණයක් අරගෙන ගෙවා ගන්න බැරුණොත් කිවන්න කියලා පණිවිඩ වෙනකොට ඔබ දැන් ප්‍රසිද්ධියවත් යනවද? නෑ හැංගි හැංගි ඉඳලා කවුරු හරි එනවනම් කියන්නේ මොකද්ද? දරුවටත් කියනවා පුතේ තාත්තා නෑ කියන්නේ කියලා කොතන හරි හැංගෙනවා. කුස්සියට පැනලා හරි හැංගෙනවා. ඒ වගේ දැන් අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මෙයාගේ පස්සෙන් පන්න පන්න දැන් පණිවිඩය වෙනවා. පන්න පන්නනවා දෙන්න සල්ලි ටික කියලා පන්න පන්නනවා. ඒ පන්න පන්න පණිවිඩේන එක තමයි කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි. මේ දිලිඳු මිනිහා අසරණ වුණු වෙලාවට හුදකලා වුණු වෙලාවට කාත් කවුරුවත් නැති වුණු වෙලාවට අසරණ වෙලා තනි වෙලා ඉන්න වෙලාවට ඔන්න දැන් කවුරුවත් නැහැ. අපි හිතමු කෙනෙක් දැන් වයෝ වෘද්ධයි වයෝ වෘද්ධ වෙලා ඉඳගෙන ඇවිදින්න කියන්නත් බෑ එක තැනකට වෙලා ඉන්න වෙලාවට කවුරු හරි කෙනෙක් කන්න දෙයක් දුන්නොත් ඒක කාලා බීලා එහෙම ඉන්න ඉන්නවනේ අන්න අසරණ වෙලා හුදකලා වෙලා ඉන්න වෙලාවට මෙන්න මහණෙනි මෙයාට මතක් වෙනවා කියන පන්න පන්න පස්සෙන් එනවා කුමක්ද එයාට ඒ මොහොතේ දිගටම මතක් වෙනවලු මහණෙනි අනේ මම ඉස්සර මෙන්න මේව කරානේ මේ මේ බොරු කිව්වා මෙහෙම කේලම් කිව්වා මේ පවුල් ඇරෙව්වා මෙහෙම හොරකම් කළා කිය කියා මෙන්න මේ කාරණා සිහි කල්පනා වෙනවලු එහෙම සිහි කල්පනා වෙන්න වෙන්න යාට බොහොම දුකක් හිතෙන්නේ. පින්වන්දි කල්පනා කරන සමහර වෙලාවට ඔහොම වයෝ වෘද්ධ වෙලා අසරණ වෙලා ගෙවල් වල ඉන්න අම්මලා තාත්තලා නැද්ද? ඉන්නවා. ඒගොල්ලෝ දුන්නොත් දෙයක් කාලා ඔහේ බලාගෙන ඉන්න අය ඉන්නවනේ. සමහර විටක දූ දරුවොත් නොසලකන අය ඉන්නවනේ. එතකොට ඒගොල්ලොන්ට මතක් වෙනවා පින්වත්නි අනේ මම මේ දරුවෝ ඉස්සර හැදුවේ මේ වගේ බොරු කියලා. රජයේ සේවය කරනවා නම් බලන්න සමහර වෙලාවට පටන් ගන්න වෙලාවට පස්සෙන් ගිහිල්ලා පටන් ගන්න වෙලාව මාක් කරනවා. ඇයි ඒ හොරකම කරන්නේ? මේ දරුවට එක්ක කන්න ටික හරි කවලා එන්න එපා. ඒක නිසා ප්‍රමාද වෙනවා. එන්න තියෙන වෙලාවට කලින් ඇවිල්ලා පස්සේ එන්න තියෙන වෙලාව සටහන් කරනවා. නේ? ඊට පස්සේ මොන මොන හරි බොරු කියනවා එක එක දේවල් කරනවා සොරකම් කරනවා ඇයි මේ ටික කරන්නේ ඒ දූ දරුවෝ ටික හදාගන්න තියෙන්නේ දැන් එහෙම හදපු කිසිම කෙනෙක් මට සලකන්නේ නැහැ කියලා අම්මා තාත්තලාගේ හදවත නිතර ගැහෙන්න පුළුවන්. එහෙම ගැහෙනකොට දැන් ඒගොල්ලන්ට කරන්න කියන්න විසි දෙයක් ඇත්තේ නෑ දැන් අසරණයි. අන්න මහණනි එහෙම අසරණ වුණු වෙලාවට හුදකලා වුණු වෙලාවට අන්න පන්න පන්න පන්න පන්න අර කරපු සියල්ල ආවර්ජණය වෙනවලු මතක් වෙනවලු පිනනේ මම මෙහෙම කරලා මේගොල්ලෝ හදලත් මට මේගොල්ලෝ සලකන්නේ නැහැ දැන් මේ කරපු දේවල් ගැන මෙයාට දුකක් ඇති වෙනවා අන්න දැන් පන්න පන්න පස්සෙන් එවනවා. ඇවිල්ලා අල්ලගත්තට පස්සේ මහණෙනි මෙයා ගෙනihin දානවා කියනව කොහෙද? හිරේ විලංගුවේ දානවලු. මහණෙනි එහෙම ඉන්න මිනිස්සයා කය බිඳී මැරුණට පස්සේ කොයි බයයි කියලාද සිතෙන්නේ? දිව්‍ය ලෝකයයිද? යයිද? දිව්‍ය ලෝකයයිද? නෑ දිව්‍ය ලෝකයන්නේ නෑ. එයා යන්නේ සතර අපායට. ඇයි එයා දිලිඳුයි මනුස් මෙච්චර වටින මනුස්ස ලෝකෙකට ආවා. බුද්ධෝත්පාද කාලේක ආවේ. එයාට චතුරාර්ය සත්‍ය ධර්මයක් අහලගෙන දන අහලා ධනවතෙක් පොහොසතෙක් වෙන්න බැරි වුණා. එයා අන්න දැන් දිලිඳු වුණා. ඒ නිසා ණය ගත්තා. දැන් ණයට පොලී එකතු වුණා. දැන් පොලී ගෙවන්න බැරුව ඔය පණිවිඩය වෙනවා. දැන් මෙන්න පස්සෙන් පන්න පන්න පණිවිඩය වෙනවා. එහෙම එවන වෙලාවක දැන් මෙයා කය බිඳී මැරුණට පස්සේ අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කය බිඳී මැරුණට පස්සේ යතා බතන් නික්කිතෝ ඒවන් නිරේ කියලා හිසේ තීබුණු බර බිමින් තියන්නාseම මෙයා යනව කොහාටද නිරයේ උප්පත්තිය ලබනවා. මහණෙනි මෙන්න ඒ අසරණ මිනිහා දිලිඳු මිනිසයා හිරේ විලංගුවේ දැම්මා. හිරේ විලංගුවේ දැම්ම කියන්නේ නිරයේ වැටුණා. දැන් ඕන්න ඔය මට්ටම තමයි පින්නන්නේ බොහෝ ස්ථානවල සිදු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ උතන්ටම දේශනා කරන බලන්න පින්වන්නේ අර ජින්න කොංචාව ජායන්ති කිනමච්චේ පල්ලලේ කියලා මහණෙනි මාළු නැති මඩ වගුරක් දිහා බලාගෙන ඉන්න නාකි කොක්කු කෙක්රජිනිය වගේලු කවුද නාකි කොක්කු කෙක්රජිනිය කියන්නේ දැන් බලන්නකෝ ඕගොල්ලන් ගෙවල් වල නැද්ද කියලා නාකි කොක්කු නාකි කෙක්රජිනිය ඉන්නව නේද මෙච්චර වටින බුද්ධ ශාසනයක් තිබිලා නුවණ දීනු කරන්නට පුළුවන් මනුස්ස භවයක් ලබලා අපි ඒ කාලය තුල ශාසනයෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැතිව වෙන වෙන වැඩ කර කර ඉඳලා අන්තිමේදී දැන් එක්තෙන් උනන් කවුරුවත් සලකන්නේ නැහැ ඔහේ බලාගත්තට බලාගෙන ඉන්නව පින්වත්නි. හරියට මාළු නෑ මඩ වගුරේ. බලාගෙන ඉන්න නාකි කොක්කු කෙක් රැජිනියෝ හිටියත් අල්ලන්න බෑ දැන් නාකි වෙලා කොක්කු කෙක් රැජිනියෝ. ඒ කියන්නේ දැන් ධර්මයක් ඇහුණත් නුවණින් විමස ගන්න බෑ මානසිකත්වයට පවත්වන්න පහසුයි. බලන්නකො අපිට හොඳ පුළුවන් වෙලාව තියෙද්දි කාය ශක්තිය චිත්ත ශක්තිය තියෙන වෙලාවේ මේක පසෙකට දැම්මොත් පින්නදි manussකමත් අහිමි වෙනවා බුද්ධ ශාසනයත් අහිමි වෙනවා ඒ නිසා එහෙනම් කල්පනා කරගන්න අතිශයින්ම දුර්ලභයි පින්වත්නි මේ ලැබලා තියෙන අවස්ථාව අතිශයින්ම දුර්ලභයි පින්වත්නි එහෙනම් ඔබට මේ දුර්ලභ අවස්ථාවේ කළ යුතු දේ තියෙන්නේ කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ නමක් මුණ ගැහෙන්න පින්වත්නි චතුරාර්ය සත්‍ය ධර්මයේම විතරක් අහන්න චතුරාර්ය සත්‍ය ධර්මය නම් පින්වත්නි හොඳට මතක තියාගන්න සසර දුකෙන් එතර වෙන්නමයි හේතු වන්නේ. කෙලෙස් සංසිඳවන්නමයි හේතු වන්නේ. අන්න එහෙමනම් ඒ වගේ සංසාර දුක්ගිනි නිවා ගන්න පුළුවන් එවැනි ධර්මයක් අහන්න. එතකොට පින්වන්නේ චතුරාර්ය සත්‍ය ධර්මේ නම් ඒ ධර්මයේ කියන්නේ අපට තියෙන දුක් නැති වෙන්න ඕන අලුතෙන් එන දුක්ද නැති වෙන්න ඕන. දැන් බලන්නකෝ අපිට දුකක් එනකොටම දුකේදී දුකටපත් වෙනවා. සැපක් එන විටම සැපේදී සැපටපත් වෙනවා. එතකොට අපිට එහෙම තවම ධර්මයේ ලැබිලා නැහැ. ධර්මයේ ලැබුණ නම් පින්වත්නි අපිට දුකක් එන විට අඩුම ගානේ දුකේ යම් අඩුවක්වත් පවත්ත ගන්න පුළුවන් වෙන්න එපයි. සැපක් වෙනකොට සැපෙත් ඕනෑවට වඩා සැප නොවි මධ්‍යස්තවත් වෙන්න පුළුවන්කම තියෙන්න බෑයි. දුකේදි දුක් නොවි මධ්‍යස්ත වෙන්නත් සැපේදි සැපවත් නොවි මධ්‍යස්ත වෙන්නත් පුළුවන් ස්වභාවයක් තියෙන්න බෑයි. එහෙනම් ධර්මයක් ලැබෙනව නම් අපිට රැකවරණයක් තියෙනවා පින්වත්නි. ධර්මය ලැබෙනව නම් අපිට ආරක්ෂාවක් තියෙනවා. එහෙනම් අපි මේ දරා සිටින්න අපිට මේ ධර්මය අවශ්‍යයි මනස තුල අකුසල ධර්මයන් ප්‍රහාණය කරලා කුසල ධර්මයන් උපදවාගෙන පවත්ව ගන්න ඒ ක්‍රියාව ඒ දරන්නේ ධර්මය තුලින් ඒ නිසා මේ ලැබපු බුද්ධ ශාසනය දුර්ලභයි එනිසා ඔබ හිතන්න එපා පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළේම සසර දුකෙන් එතර වෙන්නමයි. ඒ කියන්නේ නැවත නූපදින්න. අයි නැවත ඉපදුනා කියන්නේම ජාති ජරා ව්‍යාධි මරණ දුක. manuss ලෝකෙ දිව්‍ය ලෝකෙ ඉපදුනත් දුකයි. ඒ නිසා ඒ දුකෙන් අත් මිදවන්න තමයි බුදුවරු ලෝකේ පහළ වෙන්නේ. මේ ධර්මය තේරුම් කරගන්න පුළුවන් වෙන්නේ නුවණ තියෙන ප්‍රඥාවන්තයින්ට විතරයි. ඒ නිසා ඔබට නුවණ නැතිව නෙමෙයි පින්වත්නි. සසරේ බෝ කාලයක් ඔබ කුසල ධර්ම පුරලා කල්යාණ මිත්‍ර ආශ්‍රය කරලා තමයි මේ බුද්ධ ශාසනයේ මිනිස්සෙක් කියලා ඉපදුනේ. මේ බුද්ධ ශාසනය තුල මිනිස්සෙක් වෙලා ඉපදුනේ. එතකොට එහෙමනම් ඔබ ලොකු දෙයක් කරගෙන මෙහෙට ඇවිත් තියෙන්නේ. දැන් ඔබට නොතේරෙන්නේ නෑ මේ ධර්මය තේරෙනවා. ඒ ධර්මය අහන්න. ඒ ධර්මයේම ඇහුවොත් ඔබට යම් වාර කීපයක් හරි අහනකොට යම් දින්ගක් තේරුණොත් හරි වැදගත් පින්නත්. එහෙම නැතුව සසර දික් කරන ධර්මයේ කොපමණ ඇහුවත් එතනම් ප්‍රයෝජනයක් නැහැ බුද්ධ ශාසනය පිහිටක්ම නැහැ. පිහිට තියෙන්න නම් සසර නැවැත්ම ඇති වෙන ධර්මයමයි අහන්න ඕන. බුදුරජාණන් වහන්සේම දේශනා කළ ඒ සද්ධර්මයමයි අහන්න ඕන. අන්න එහෙම අහන්න ඔබට හිත ශක්තිමත් කරගන්න. මේක බැරි නෑ. දැන් එහෙම දෙයක් දරහා ගන්න බෑ කියලා මොකක් හරි කරන එක නෙමෙයි තියෙන්නේ හිත රකින්න පුළුවන් මෙන්න මේ manuss ලෝකයට ආපු අයට විතරමයි මනස පිරිසුදු කරන්න පුළුවන් සිතේ තියෙන ක්ලේශ ධර්මය ඉවත් කරන්න පුළුවන් වෙන සත්ව ලෝකේ කිසිම සතෙකුට බෑ ඒ දේ කරන්න එහෙනම් අපට විතරක් කරන්න පුළුවන් ඒ දේ අපි කරන්න ඕන පින්වත්නි එහෙම කළොත් අපිට මේ ශාසනයේ ප්‍රයෝජනයක් මේ ශාසනයේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒ නිසා ඔබ නිතරම කල්පනා කරන්න පින්වත්නි දැන් අපිට මේ සංසාර ලෙඩ හැදිලා තියෙන්නේ. දිගින් දිගටම මේ සසරේ ගමන් කරන අතරේ තමයි සසර ලෙඩ සනීප කරන වෛද්‍යවරයෙක් මුණ ගැහුනේ. ඒ වෛද්‍යවරයා තමයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ දේශනා කරනවා මේ සසරල ලෙඩ නතර කරන බෙහෙත්. හැබැයි ආන්නේ බුදුරජාණන් වහන්සේ ඒ වෛද්‍යවරයෙම දේශනා කරපු බෙහෙත හැර වෙනත් ඒ වගේ බෙහෙත් වලින් නම් හරියන්නේ නැහැ. පින්වන්නේ ලෙඩ අමාරු නම් ලෙඩ දරුණු නම් දෙන බෙහෙතක් ටිකක් තිත්ත වෙන්න පුළුවන්. තිත්ත වුණා කියලා බේත නොගත්තොත් ලෙඩ අමාරු නම් කුමක්ද වෙන්නේ? මෙරළ යනවා. නේ ඒ නිසා මේ සංසාර ලෙඩ ඊටත් අමාරුයිනේ. ඊටත් අමාරු සසර දිගින් දිගට පැවති පැවති පැවති පැවති මේ දුකට ජරාවට ව්‍යාධියට මරණයටපත් වෙමින් යන මේ ලෙඩ ඊටත් දීර්ඝයිනේ පින්වත්. ඒ නිසා මේ ලෙඩ සනීප කරගන්න පුළුවන් පින්වන්දි චතුරාර්ය සත්‍යය නැමැති ඒ ඖෂධයම පානය කරන්න. ඒ නිසා අමාරු ලෙඩක් තිත්ත බෙහෙත් වෙයි. තිත්ත වුණත් ඇත්ත නිසා බෙහෙත පාවිච්චි කරන්න. එහෙම වුණොත් ඔබට මේ භවයේදී යම් සනසීමක්වත් ලැබෙයි. එතකොට ටික ටික හරිවත් දිනු කරගන්න පුළුවන් නිරෝගී මට්ටමකටපත් වෙයි. එහෙම නොවුනොත් වෙන්නේ මොකද්ද? ඔබ රවට්ටලා රෝගය වැඩි කරලා ඇඟ පුරාම පිළිකාවක් වගේ යවල කරලා ඔබ රවට්ටලා තියයි. තියලා ගිහිල්ලා සතර පැවැත්මක් තමයි තියෙන්නේ. ඒසා කල්පනා කරගන්න පින්වත්නි මේ ලැබුණු දුර්ලභ බුද්ධ ශාසනයත් දුර්ලභ manussෝත්පත්තිය කාලය තුලත් මේ චතුරාර්ය සත්‍ය ධර්මය මහලා අපි දිලින්දෙක් නැතුව පොහොසතෙක් බවට පත් වෙලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නම හේතු වේවා වාසනාව වේවා කියලා සාධනාවයක් දෙන්න. අද මෙම ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ නුගේගොඩ සුභද්‍රාරාම පටුමග අංක 18න් එක නිවසේ පදිංචි දහරා චන්ද්‍රසේන මහත්මිය සහ ඩික්සන් නුක්වත්ත මහතා ඇතුළු ඕස්ට්‍රේලියාවේ පදිංචි ඉන්දිරා මහත්මිය සහ දම්සිරි දිසානායක මහතාත් ඉංගලන්තයේ පදිංචි ප්‍රසාන්ති මහත්මිය සහ ලාල් විසිදාගම මහතාත් කැනඩාවේ පදිංචි චන්ද්‍රකාන්ති මහත්මිය සහ සාන්ත අත්තනායක මහතාත් ඕස්ට්‍රේලියාවේ පදිංචි ප්‍රමෝදා මහත්මිය සහ නිරද චන්ද්‍රසේන මහතා යන අය විසින් මේක දායකත්වයේ දරන්නේ 2012 11 වෙනි මාසයේ 10 වන දින ජන්මදිනයේ සමරන දහරා චන්ද්‍රසේන මහත්මිය සහ පවුලේ සමාජිකයන්ගේ ජන්මදින හේතු කොටගෙන සහ පවුල්වල දූ දරුවන් ඇතුළු නෑදෑ හිතමිතුරන් සැමටත් අද දින මෙම ධර්ම සඳහා සහභාගී වූ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කරගෙන එමෙන්ම අපවත් වී වදාළ ගරුතර පානදුරේ අරිය ධම්ම හිමිපාණන් වහන්සේටත් මීගේ නෑ හිතමිතුරු සෑම දිනාටත් උතුම් වූ නිර්වාණ සම්පතේ ලැබේවායි ප්‍රාර්ථනා කරමු අද දින මෙම ධර්ම දේශනේ පැවැත් වූ ගරුතර ස්වාමින් වහන්සේටත් බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ ගරුතර දරණාගම කුසලධම්ම ස්වාමින් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතනවා සමගම ඔබ සැමදෙනා පතන්නා වූ යම් බෝධියකින් බෝධියක් වේ නම් එවන් බෝධිය කරා ළඟා වීමට මේ කලා වූ කුසල කර්මයේ හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමි. එන ඉතින් කල්පනා කරගන්න පින්වන්දි විශේෂයෙන්ම අද මෙම ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරන ඒ නුගේගොඩ සුභද්‍රාරාම පටුමකාංක 18න් එක නිවසේ පදිංචි දහරා චන්ද්‍රසේන මහත්මිය සහ ඩික්සන් උක්වත්ත මහතා ඇතුළු ඒ සියලු පින්වත් අය නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ ඥාති වර්ගයාටත් ඒ පින්වතුන්ටත් සුජීවත්ව ජීවත් වෙන ඒ සියලු දෙනාටමත් මේ පුණ්‍ය ශක්තිය ආධාරයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයටම හේතු වේවා වාසනාව වේවා කියලා සම්බන්ධ වුණු ඒ වගේම සම්බන්ධ වුණු සියලු දෙනාම මෙන් මිය පරලෝ යන්ට යෙදුනා වූ ඥාති වර්ගයාටත් සියලු පින් කැමති දෙවි දේවතාවුන්ටත් මේ පින්බෙත් අනුමෝදන් වේවා කියලා සාදු. එහෙනම් කල්පනා කරන්න සම්බන්ධුණු සියලු දෙනාටම නැවත වතාවක් උතුම් බුද්ධ ශාසනය තුල මේ මනුස්ස භවයේ තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයේ පිණසම හේතු වේවා වාසනාව වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි ධර්මානුශාසනාව පැවැත් වූ අද දේශකයන්න් වහන්සේ තනමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේට නිරෝගී සම්පන්නිය දීර්ඝාෂ සම්පන්නිය අපි ප්‍රාර්ථනා කරමු සාදු